ඊළඟට අවසරයි ස්වාමීන් වහන්සේ බොහොම පිං අපිට දෙවෙනි ප්‍රශ්නයක් අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ ධාතු මනසිකාර භාවනාවේදී අපි මනසින් කුමක් සිතිය යුතුද? <laughs> මනසින් ඉතින් සිතිය යුත්තේ මෙනෙහි කරන ධාතුව මතු කරගන්නයි උත්සාහ කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි පටවි ධාතුව ගැන නම් අවධානය යොමු කරන්නේ අපි කෙස්ලොම් ආදී පාදකටගෙන නම් ඒක කරන්නේ. එතකොට කෙස්ලොම් ආදී පටවි ගුණය තේරුම් ගන්නයි උත්සාහ කරන්නේ. ඉස්සල්ලා පටවි ගුණය කියන්නේ මොකක්ද කියලා වටහා ගන්න ඕනේ. ඊට පස්සේ ඒ පටවි ගුණය අර කෙස්වල ලොම්වල තියෙන බව තේරුම් ගන්න උත්සාහ කරන්න. ගස්ගල් ආදී පටවි ගුණය තියෙන බව තේරුම් ගන්න. ඊට පස්සේ ඒවා එකින් එක සංසන්දනය කරලා බලන්න. එතකොට එහෙම බලනකොට තමයි මෙතන සත්‍යයේ පුද්ගලයක් ආත්මයක් කියලා දෙයක් ඇත්තේ නැහැ කියන කාරණය මේ අපට වටහා ගන්න පුළුවන්.